බොහොම පිං ස්වාමීන් වහන්සේ මේ මහත්මයාම තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. මම හැමදාම පුළුවන් විදිහට සවස 4 වෙනකම් අටසිල් රකිමි. සමහර දිනවලදී පසුව විහිළු වීඩියෝ බැලීමට සිටේ. විහිළුවෙන් විහිළු වලින් මිදී භාවනාවට සිත යොදවන්නේ කෙසේද? දැන් සිත පෙරට වඩා භාවනාවට රුචිය. ඉතින් දැන් අපි අපේ මනසට සතුට කියන එක අවශ්‍යයි. සතුට නැතුව පුද්ගලයෙකුට ජීවිතයේ ඉදිරියට තල්ලු කරගෙන යන්න අමාරුයි. ඊළඟට බලාපොරොත්තු කියන ඒවා ජීවිතයකට අවශ්‍යයි. බලාපොරොත්තු නැති වුණොත් ඒ පුද්ගලයාට ජීවත් වෙන්න බෑ. ඒ නිසා පුද්ගලයා ජීවත් කරන ප්‍රධාන සාධක තමයි බලාපොරොත්තු සතුට ආදී. හැබැයි ඒ බලාපොරොත්තු ක්ලේශ මූලික වුණොත් එයා ජීවත් කරනවා හැබැයි අනර්ථයක් වෙන්නේ සතුට අවශ්‍යයි ජීවිතේ පවත්වන්න හැබැයි ඒ සතුට සාමිස සතුට පමණක්ම වුණොත් ඒතනත්තා ක්ලේශයන්ගෙන් බරිතව ජීවත් වෙනවා සතුටින් ඉන්නවා හැබැයි ක්ලේශ මූලික ඇතුලෙන් දැවි දැවි ඒ දාහේ ඒතනත්තට එච්චර දැනෙන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි ඇතුලෙන් දැවෙනවා නමුත් අපිට ඒක निराமிස සතුට කියන තැනට ගෙනියන්න පුළුවන් නම් අන්නේ සතුට තමයි භාවනාව දෙසට අපි වඩාත් නැඹුරු කරන්න උදව් වෙන්නේ. විහිළුවක් බැලීම කියන එක අපරාධයක් කියලා කියන්න බෑ. ගිහියෙක් හැටියට විහිළු තහළු කරන එක විහිළු තහළු බලන එක අපිට ඒක ਸਰව සම්පූර්ණයෙන් නවත්තන්න ඒක බරපතල අපරාධයක් කියලා එහෙම ප්‍රකාශනයක් කරන්න බෑ මේ භාවනාවට යොමු වෙන කෙනෙකුට ඒ විහිළු තහළු වලින් ලබන සතුට ආස්වාදය කියන තැන රැඳී සිටීම භාවනාව තුළ ඉදිරියට යන්නට බාධාවක් වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන ඒ සාමිස සතුට සාමිස කියලා කියන්නේ තෘෂ්ණා මූලිකවනේ. එතකොට මේ තෘෂ්ණාමූලික සතුට අපි අර්ථ සම්පන්න නිර්ාමස සතුටක් බවට පරිවර්තනය කරනවා. නිර්ාමස සතුට ලැබෙන ක්‍රම තුනක් තියෙනවා. අකුසල වලින් වැළකීම, කුසල් අවදි කිරීම, සිත පිරිසිදු කිරීම. සම්බපාපස්සා කරන කුසල සුපසම්පදා සචිත්ත පරියෝධන. ඔය ක්‍රම තුනෙන් අපට යම් සතුටක් ලැබෙනවා නම් ඒක නිර්ාමස. ඒ කියන්නේ තෘෂ්ණාවෙන් තොරව. ඒතර අපේ මනසේ මතුවෙන දුර්වලකම දැකලා අපි හිතමු මේ ඒ විහිළු තහළු බලන්නම තියෙන කැමැත්ත. ඒක ක්ලේශයක්ය, ඒක ලෝභයක්ය කියලා දැනගෙන ඒ ලෝභය දුරු කරගන්න තමන් සමත් වුණොත් පොඩි කම්පනයක් තියෙනවා මේක මට නැති වුණානේ මේක බලා ගන්න බැරි වුණානේ කියලා මනස ටිකක් අරගල කරනවා මුලින් මුලින්. හැබැයි ඒ ඔක්කොම දරාගෙන කොහොම හරි පවත්ව ගත්තොත් තමන්ට ලොකු සතුටක් ඇති වෙන්න ගන්නවා මම මේ ක්ලේශය ජයගත්තා කියලා. අන්න නිර්ආමස. එතකොට තමයි අපිට වඩ වඩාත් ඒ වගේ කැපකිරීම කරන්න හයිය හම්බෙන්නේ. එහෙම නැති වුණොත් අපි ටිකක් භාවනා කරනවා ආය අරකට බලන. එතකොට අර හොද හොද මඩේ දාන රටාව තමයි අපි තුලින් ක්‍රියාත්මක වෙන්නේ. පොඩ්ඩක් පිරිසිදු කරනවා, ආය කිලිට වෙනවා, ආය පිරිසිදු වෙනවා, ආය කිලිට. මොකද මේ පිරිසිදු වෙනකොට අපේ මනසේ අර පිපාසාව වගේ, සාගින්න වගේ එන්න ගන්නවා අර කාමයන්ට තියෙන රුචිකත්වය. එතකොට අපි බරපතල කාම මිත්‍යාචාරයක යෙදෙන්නට ඉදිරිපත් වෙන්නේ ඒකේ තියෙන ආදීනව දකින නිසා හැබැයි අර විහිළු තහලුවක් බැලීමේ චර අපරාධයක් නෙමෙයිනේ. එතකොට සරල දෙයකින් අපි තෘප්තිමත් වෙන්න උත්සාහ කරනවා. ඒතකොට එහෙම එකකටත් අපේ මනස ඉඩ නැති වුණොත් එහෙම ඊට පස්සේ අපේ මනස යෝජනා කරන්න පටන් ගන්නවා චෛත්‍ය දර්ශන, පෙරහැර දර්ශන, ධාතු ප්‍රදර්ශන, මල් පූජා, පින්කම්, පිරිස ගැවසෙන තැන්, රටතොට බලන්න, ලෝකේ බලන්න, සිද්ධාස්තම්භ. මෙහෙම මොන පැත්තකින් හරි අපේ ඉන්ද්‍රයන්ට අර කාම අරමුණු, අපි කැමති අරමුණු ඉල්ලා සිටින. ඒ ඉල්ලා සිටීම ਸਰව සම්පූර්ණයෙන් එකපාරට අපට කප්පාදු කරලා දාන්න බෑ. ඒ නිසා දැනට Taman එහෙම විහිළුතහළු බලන්නව නම් ඒක එකපාරට නවත්තන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි මේ දෙකේ වෙනස හඳුනා ගන්න මේ සාමිස සතුට සහ නිර්ආමිස සතුට අපිට සතුට නැතුව ජීවත් වෙන්න බෑ ඒ නිසා නිර්වාණගාමිනී මාර්ගයේත් ඒක බෑ ඒ නිසානේ ප්‍රීති ප්‍රීතිය බොජ්ජංග ධර්මයක් හැටියට ඒ ඒ අවබෝධය ලබන මොහොතේ පවා ඒ සතුට තියෙනවා ඒ සතුට නැත්තම් ඒ කාර්ය පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් වෙන දෙයක් ගැන කවර කතාවද නිවන් දකින්නම් සතුට තියෙනවා. ඒ නිසා අපිට මේ ජීවිතේ පවත්වාගෙන යන සන්තුෂ්ටි අත්‍යවශ්‍යයි. ඒක අපරාධ කරලා ලබන සතුටට වඩා විහිළු තහලුවක් බලලා ලබන සතුට ඊට වඩා සෞම්‍යයි. හැබැයි ඒ සතුටටත් වඩා අපට ඉදිරියකට වඩා උසස් තත්යකට යන්න පුළුවන් අර निराமிස සතුට හඳුනාගෙන ඒ මනසේ ඇති වෙන ලෝභය, තෘෂ්ණා මූලික හැඟීම දුරු කරන්න පුළුවන් නම් ටිකක් ටිකක් මුලදී සිත අරගල කළාට නොසතුටක් වගේ දැනුණාට දීර්ඝ කාලිනව ඒකෙන් සතුටක් ලබන්න පුළුවන්. ඊට පස්සේ කුසලස් උපසම්පදා ඒ මොහොතේ සිහිය, ප්‍රඥාව, වීර්ය, අදිෂ්ඨාන මේවා අවදි කරගන්න පුළුවන් නම් ඒ තුලින් අපට ලැබෙන සතුට නිරාමස සතුට. ඊළඟ මේ කරුණු හරියට වැටහෙනකොට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් මේවා අපට අවබෝධ වෙනකොට ඒ තියෙන සතුට निराமிස සතුට. ඉතින් ඒ නිසා ඔය ක්‍රම තුනට සතුට ලබන්න හැකියතාක් අපි වෑයම් කරන්න. එතකොට තමයි ටික ටික අර අර මේ ලාමක සතුට එහෙම නැත්නම් තෘෂ්ණා මූලිකව ලබන සාමිස සතුටෙන් ඈත් වෙන්න පුළුවන්. එහෙම නැතුව ඒකත් මේකත් නැතුව කප්පාදු කරලා දාලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් අපිට වැඩි කල් පවතින්න බෑ. එහෙම වුණොත් ඊට වඩා නිකන් අර්බුදකාරී තැනකට අපේ මනස යොමු වෙන්න පුළුවන්. ඒ මොකක්වත් නැතුව නිකන් හිස් වෙච්ච ගම මනසට එහෙම ඉන්න බෑ. මනසට එහෙම පවතින්න බෑ. එහෙම පැවැත්මක් නැහැ. ඒ නිසා අපි අනුක්‍රමයෙන් ටිකෙන් ටික මේ පැත්ත අඩු කර කර අර පැත්ත වැඩි කරන්නට උපායශීලී වෙන්න.